අග්ගවිශාන සූත්‍රය වශයෙන් දේශනා පිළිවෙලට තියෙනක අග්ගවිශාන කියන වචනේ ඔය කියන එක මාක් ගන්න කියන්නේ මේක සංඝ සංස්කෘතිය ගැන ශෝධය නිවන් ලැබීමට දෙහි දෙන්න උපකාර වන කරුණු දේශන ශෝධය. මේක මේ ප්‍රථමයෙන් සංකෂ්ඨයේ නියම තත්ත්වයේ වෙන ආකාරයෙන් දෙන්න කරන දේශනා මාලාව පිළිබඳව කතා කරමු. සූත්‍ර වේදනා සංඥා සමකාර වෙනවා කියන ස්කන්ධ පහ ඒවැනි සමුදය, ඒවා නිරෝධය, නිරෝධ ගාමී ප්‍රතිපදා, ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ ආස්වාදයේ ආදීනේ නිස්සාරණය ආදී කරුණු පිළිබඳ දේශනා ඉදිරිපත් කරන ඇති ශායත් මේ කරුණු පිළිබඳව පැහැදිලි මනා අවබෝධයක් ගැන ලබා ඇතිකින ඒ උපකල්පනයේ පිළිදලයි අපි මේ දේශනා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව ජීවාරයේ දිමාත්මකයි මේ අපි කතා කළේ මේ පංචස්කන්ධයේ අසාර භාවය ගැන. සිංහශයා වික්‍රේ රූපේ සාරෝපිනී ශයා වික්‍රේ වේදනා සාරෝවාදී වශයෙන් ඒ රූපේ මනසාවයද්ද මහන්නේ මේ වේදනාවේ මනසාවයද්ද මහන්නේ ආදී වශයෙන් දැක්වූ කරුණ ඉදා විස්තර කරනවා. මේ ධර්මදේශන අහනකොට මේ පිළිපැදියට ප්‍රධානම කරුණක් තියෙනවා. ඒ ධර්මදේශන අහනකොට ඒක තේරුම් ගැනීම නෙමෙයි වැදගත් වන්නේ ඒ ධර්මදේශනාව අවබෝධ කරගන්න. කියවලා තේරුම් ගන්න එක අසල තේරුම් ගන්න එක ඕන කෙනෙකුට කියන්නට කරන්න පුළුවන් දෙයක්. නමුත් මේ අවබෝධ කරගන්නවා කියන එක හැම දිනකටම කරන්න බැරි දෙයක්. මේෂා ධර්මයේ අවබෝධ කරගැනීමෙන් තමයි නිවන් දැකීමට හැකියාව ලැබෙන්නේ. දැන් උදාහරණ වශයෙන් අපි කතා කරනවා නම් අපි කිව්වොත් මේෂා විච්ඡේ රූපේශාව මොකක්ද මානේ රූපේශාය කියලා. මේක අප අපි අවබෝධ කරගත්තු ආකාරයෙන් සිහිපත් වෙලාගේ පස්සේ ඒක මතක තියාගන්න පුළුවන් කියනකොට තේරුම් ගන්නත් පුළුවන් ඒකෙන් හිතන්නට එපා ඒ ධර්මය මේ අවබෝධ කරලා මේ අයතන තේරුම් තෝරන අවබෝධ ගන්න තෝරන මේ රූපේ කිසිම ශ්‍රාවයක් නැහැ මේක කරන්නට පුළුවන් මේකට මේකට කටයුතු ඒ කියන්නේ ඒ කියන ධර්ම කරුණු අහලා ඒ විදිහට නෙවෙයි මේ කරුණම වෙනස්කමකට මම කොහොමද විස්තර කරලා දෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. එතකොට තමන්ගේ අවබෝධය තුළින් මේක දකින්නට ඕන. පොත්පත් වලින් කියවපු උපකාරවත් දේවල් නෙවෙයි. තමන්ගේම හදවත තුළින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින දේවල්. ඒ ආකාරයෙන් එතකොට ඒ අවබෝධය තමා තුළ ඇති ඇතයි කියලා සම්මතව හිතා ගන්න පුළුවන්. මොකද මේ ධර්ම කරුණු අවබෝධ වෙන්නේ නැත්නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නේ නැත්නම් ඒක කියන්නේ බැරි. නිසා මේ ධර්මදේශනා අසන විට පිළිපැදිය යුත්තේ අන්න ඒ ආකාරය. නැතුව දේශනා 50කට 100ක් 200ක් 300ක් වුණත් වැඩක් නැහැ. ඒ අවබෝධය කරගන්නේ නැහැ. එතකොට අද අපි මේ ප්‍රකාශ කරන්න යන්නේ කඥාන සූත්‍රය අවශ්‍ය. කඥාන කියන්නේ ඒකේ තේරුම කනවා කියන එක. අද කියන්නේ කියන්නේ මේ පංචස්කන්ධ ධර්ම විශ්ින් අපව කනවා කියන කරුණ. ඒ සූත්‍රයේ තියෙන කෙටිසාරාංශය මම බලමින් කියන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනාවේ සමත ප්‍රකාශ කරනවා. මහණෙනි යම් කෙනෙක් කුප්පේ නිවාසාංශ ඥානය තුළින් අතීත භවයන් සිහිපත් කරනවා නම් ඒ සිහිපත් කරන්නේ පංචස්කන්ධ ධර්ම වෙන එකක් නෙවෙයි. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහ. ඊට පස්සේ උන්වහන්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ විඥාන කියන කොටස් පහේ අර්ථ නිරූපණය දක්වනවා. ඒක කියන්නේ රූපේ කියන්නේ කුමක්ද සාදාදී වශයෙන්. ඊට පස්සේ ප්‍රකාශ කර තිබෙන්නේ මහන්නේ මේ රූපයේ විසින් අපව කාදන. අතීතයේ රූපය අපව කෑ අනාගතයේ රූපය අපව කන. වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා අපිව සාදන්න අතීතේ වර්තමානයේ සමාදන්න. ඒ නිසා අතීත රූප කෙරෙහි අපේක්ෂිත වෙන්නේ අනාගත රූප අභිනන්දනය කරන්න දෙපායි වර්තමානික රූප විචාරයේ පංචස්කන්ධ ධර්මයි වර්තමාන පංචස්කන්ධ ධර්මයන්ගේ විරාගය සඳහා නිරෝධය සඳහා පිළිවෙත් පූර්ණ කරන්නේ එසේ කටයුතු කරන පුද්ගලයා විසින් මේ පංචස්කන්ධ ධර්ම අනාත්ම වශයෙන් අවබෝධ කරගන්නේ. එසේ පංචස්කන්ධ ධර්මයන් අනාත්ම වශයෙන් සහ අර කලින් කියපු ආකාරයෙන් අපව සාධන ධර්මයන් ධර්මයක් විශ්ෙන් අවබෝධ කරගත් අය පංචස්කන්ධ ධර්මයන් මේවා කිනා කියන අපකිනා කියාගේ වශයෙන් දක්වනවා. කුඩේ දහගන්නේ නැහැ ඈත් වෙනවා. නේද උපාදීති පදහති කය ආයත් කරන උපාදාන කරන්නේ විශේෂයේ කියන උෂ්ණීය ආදී වශයෙන් දක්වන කැෂ් කරන්නේ නැහැ විශේෂවක් කරනවා ඒ වගේම විදෝකේ තියෙන සංදෝකේ තියෙන නිවන සංකෂ්ඨ ධර්මයේ ධර්මයන්නේ මේ කටයුතු කරන තැනට මේ සංකෂ්ඨ ධර්මයන් කෙරෙහි විරා නිද්දාවක් කලකිරීමක් ඇති වෙනවා ඒ තුළින් විරාගය පහළ වෙනවා ඒ නිද්දාවේ විරාගය ඇතිවීම නිසා මේ පංචස්කන්ධයන් අතහරින්නට පුළුවන් වෙනවා එසේ අතහැරපු තැනැත්තා විමුක්ත පුද්ගලයන් බවට පත් වෙනවා පහස්සෝ කෙනෙක් වෙනවා මේ රහස්සෝ තැනැත්තා මේ වාසනා සීනා ප්‍රතිනාති ආදී වශයෙන් දැක්කෙනවා ප්‍රශ්කලක් නෙත් නෑ විශ්ව හරින්නෙත් නැහැ ඒක පජහතින උපාදීයකේ උපාදාන කරන්නේ නැහැ අතහරින්නේ නැහැ. මේ විශ්නේ කියන උෂ්ණේදී ගොඩ ගහගන්නෙත් නැහැ විශ්වාස කලින්නෙත් නැහැ. මේ විදුකේ තියෙන සම්දුකේදී දල්වන්නෙත් නැහැ නිවන්නේ. අන්න එවැනි කෙනෙකුට දෙවියන් සහිත බ්‍රහ්මිය සහිත ලෝකවාසී එවැනි අය කියන්නේ මිනිස්සුනේ දෙවියන් දක්වන්නේ අය දුරතෝ නමස්සන්ති දුරසිතම නමස්කාර කරනවා නමෝ තේ පුරුෂා ධම්මේ නමෝ තේ පුරුෂෝත්තම යස්ස තේනා විඥානා මිදම් පිනිස්සාය ජහයිති කියලා කියනවා. මහා පුරුෂේ මහා ශ්‍රේෂ්ඨ උත්තමයේ ඔබ වහන්සේට ඔබට නමස්කාර කරනවා. ඔබ කුමක් ඇසුරු කරගෙන මේ සමාධිය පවත්වනවාද කියන කාරණාව කුමක් කරමුණු කරගෙන ඔබ සමාධිය පවත්වනවාද කියන කාරණා අපි දන්නේ නැහැ. එහෙම කියන්නේ නමස්කාර කරන බව දක්වා තියෙනවා. මේ විමුක්ති සිත ගැන කතා කරන්නේ. මේ ඔය ටික තමයි මේ ධම්ම ශෝත්‍රයේ දැක්වෙන ප්‍රතිශෝධය. මේක එක දවසකින් විස්තර කරන්න බැරි බව මේ ඇයි දැන් තේරෙන්න ඕන. ඒක නිසා දේශනා මම දැන් හතරක් පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මේ වෙනුවෙන් වැය කරන්නට සිදුවේ. බුදුරජාණන් වහන්සේ <coughs> ප්‍රකාශ කරනවා මේ විදිහට. මේ කිසි දෙයක් සම්මා වාස්නාව යම් කිසි සම්මියක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ පුබ්බේ නිවාස මනුෂ්‍යමානෝ පුබ්බේ නිවාස මනුෂ්‍යති අනුශ්‍රයකනේ හේපත් කරන විට පංචස්කන්ධෙන් තේව අනුශ්‍රති ඒති සමාපන කරා මේ පංචස්කන්ධ ධර්මයන් මේ හේපත් කරන්නේ නැත්නම් මේ පංචස්කන්ධ ධර්ම අතරින් මොකක් හරි ස්කන්ධ ධර්මයක් මේ ආකාරයෙන් දීදී අතීත බව අපට අත්දැකලා තියෙනවා ඒ කියන්නේ අපි සුද්ධාවාසයක හැර අනුලෝකයන් ඡායම් තැනක ඉතිවිච්චයි ඒ නිසා උද්දේ නිවාසානුෂ්ඨ ඥානය පිටර වෙනකොට දකින්නට පුළුවන් නම් කල්පගණන් ඈතට මේ මේ බහවලදී මේ මේ ආකාරයෙන් අපි ප්‍රදේශිතය කියලා දකින්නට පුළුවන් දෙවි වේලයිකේ බ්‍රහ්ම වේලයිකේ ඒ වගේම රූපාවචර ලෝකවලදී මාර්ග වේලයිකේ නැත්නම් යක්ෂ ලෝකයන් මිනිස් වේලයිකේ මිනිස් යෝතිසන් ලෝක ආදී සත්ත්ව දෙවිස්කේ කියලා ඒක දකින්නට පුළුවන් මේ දකින ශ්‍රෑම විතරම ශිහි කරන්නේ පංචස්කන්ධ ධර්මයන් නැත්නම් පංචස්කන්ධ ධර්මයන්ගෙන් කවර හෝ ධර්මයක්. ඒ පංචස්කන්ධ ධර්ම අතරින් කවරක් හෝ. ඉතින් මේ කරුණ ඒ තරම් සරල කරුණ ඒ තරම් ගැඹුරු කරුණක් කියලා මට සමහර විට හිතෙන්නට බැහැ. හිතෙන්නේ නැතුව ඇති. අනිත් ඔබ කියන විශාල ගැඹුරු වක්‍රයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කරනවා ඒවං රූපෝ අවශ්‍යං අතීත මද්ධානන්ත ඒකවා විදික්කේ අනුශ්‍රමානෝ රූපඤ්ඤේව අනුශ්‍රති මෙවැනි රූපයක් මට තිබුණායි කියලා යම් කිසි කෙනෙකු පෙර බව ගැන සිහිපත් කරනවා නම් ඒ සිහිපත් කරන විට රූපයක්මයි මේ සිහිපත් කරන්නේ ඒවං වේදනෝ අවශ්‍යං අතීත මද්ධානන්ත ඒකවා විදික්කේ අනුශ්‍රමානෝ වේදනං වේව අනුශ්‍රති මෙවැනි වේදනාවන් බින්දා කියලා සිහිපත් කරන විට වේදනාවකුයි ඒ සිහිපත් කරන්නේ ඒවා සංඥා වශයෙන් අපිට මතන දිටුවා විකේදන සමාන සංඥා ජීවයන්සති මෙවැනි සංඥා වලින් යුතුවම මුතියයි කියලා සිහිපත් කරන විතර සිහි කරන්නේ සංඥාවක් වෙන දෙයක් නෙවෙයි ඒවා සංඛාරෝ වශයෙන් අපිට මතන දිටුවාගේ අනුශ්‍රමානෝ සංඛාරයේව අනුශ්‍රති මෙවැනි මෙවැනි සිතිවිලි මා ඇති කරගත්තා කියලා යම් කිසි කෙනෙක් සිහිපත් කරනවා නම් ඒ සංඛාරයේ මේ දෙවෙනි වාසනාවේ තුලින් අනුස්මරණය කරන්න. ඒ ගම්ඥානෝ වහොසනති දමතානන්ති වාදිකේ අනුසරමානෝ ඥානමේ වේරණසරති. මෙවැනි මෙවැනි විඥාන මාතෘ පහළ වුණා කියලා යම් කිසි කෙනෙක් සිහිපත් කරනවා නම් ඒ අනුස්මරණය කරන්නේ විඥාන ස්කන්ධය හැර අන් දෙයක් නෙවෙයි. අර කලින් කියපු පාඩේම ධර්ම විස්තර වශයෙන් කියන්නේ. එතකොට අපිට පුළුවන්කමක් තිබෙනවා නම් අතීත බව බැලීමට එසේ අතීත බව බැලීමට තරම් පුද්ගලික ආශාංශ වෙනස් ඥානයක් නැත්නම් අපට නුවණින් සිහිපත් කරන්නට පුළුවන්කම තිබෙනවා. එසේ පොල්පත් කරන්නට පුළුවන් කෙනෙකුට තේරුම් ගන්න තේරුම් ගත යුතු කරුණු ගන්න ගත යුතු කරුණු කියන ඒ ආයතන තේරුම් ගත යුතුයි මේ කොයි ලෝකයේ කොතන අපි ඉදදීන කියක් සංසස් සම්බදන්නේ පැවැත්මක් කර දෙලෙන්දයක් තිබෙන්නේ නැහැ. දැන් අපි දෙවියෙක් වශයෙන් හිතවෙච්ච පිළිදැක කියනවා එතන තියෙන සංකස්කන්ධ ධර්මයන්ගේ ප්‍රයත්නක් පමණයි. මායෙක් කියවත් සංකස්කන්ධ ධර්මයන්ගේ ප්‍රයත්නක් කරන අංගයක් එතන නැහැ. රූපාවච බ්‍රහ්ම ලෝකයක බ්‍රහ්මයේ කියවත් සංකස්කන්ධ ධර්මයන්ගේ ප්‍රයත්නක් තිබෙනවා. අසංයතලිය ගැන කල්පනා ඉදිරියලා ඉඳලා ඒක අපි ශීපත් කරනවා නම් එතන තිබෙන්නේ රූපස්කන්ධය පමණයි. අරෝපාවචර ලෝකයේ ඉදිරියලා ඉඳලා අපි ඒක ශීපත් කළා නම් එතන තියෙන්නේ නාමස්කන්ධ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්මයන් හතර පමණයි ඒවා යටි ශීලයක් කරන්නේ. එනම් මනුෂ්‍ය දී සංආදී සත්සම්සාරී ලෝක සෑම එකම පංචස්කන්ධ ධර්මයේ ශීලයක් එතකොට සමන්ද තේරෙන්න තොන දෙවියෙක් කියලා කෙනෙක් සත්‍ය වශයෙන් නෑ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම කොයි පවතින. මාර්ගය කියලා සත්‍ය වශයෙන් දෙයක් නෑ. එතන තියෙන්නේ පංචස්කන්ධ ධර්මය. ඒ මාර්ගය සිතාගෙන ඉන්නවා මම මහා ලොකුමාවෙක්ක මම මහා දේවසත්‍යක ආදී වශයෙන් එක වෙනම කාරණාවක්. අපි ප්‍රඥාවෙන් දකින්න එක තවත් කාරණාවක්. ධර්මෝ හිතාගෙන ඉන්නවා මෙතන තමයි සදාකාලික ආත්මය ආදී වශයෙන් කියන මෙතන ධර්ම තියෙනවා. එතන තියෙන්නේ පංචස්කන්ධ ධර්මයන් තමයි. එතකොට මේ ලෝකයේ පුරාම සෑම භවයකම සෑම සත්‍යයකම සංස්කාරය තුළ ක්‍රියාත්මක වන්නේ මේ පංචස්කන්ධ ධර්ම හැර වෙන එකක් නෙවෙයි. ඒක නිසා අපි අතීතය ගැන සිහිපත් කරනවා නම් මේ කියන පංචස්කන්ධ ධර්මය සිහිපත් කරන්නේ මෙතෙන්දී මේ අනාත්ම ලක්ෂණය මතර දෙන්නේ සඳහා බුදුහමෝ ප්‍රකාශ කළේ. ඊට පස්සේ ප්‍රකාශ කරනවා යම් කෙනෙක් රූපේ සිහිපත් කරනවා නම් මේ විනාඩි කියන කරුණු ටිකක් ගැඹුරට හඳුන්වන්න ඕන. ඒවන් රූපෝ අවශ්‍යම අපිටම දහනම් පිටුවා දෙකේ අංශ මනෝ රූපන් වේවේ අංශ පිටින පාටින් එහා කොටස් ගැඹුරු යම් කිසි කෙනෙක් අතීත බව දැකලා මෙවැනි රූපයක් මට තිබුණායි කියලා සිහිපත් කරනවා නම් ඔහු රූපස්කන්ධයයි සිහිපත් කරන්නේ මේක කලින් උනා කියලා දැන් මෙහිදී සිදුවන පරමාර්ථමය ක්‍රියාවලිය දකින්නට ඕන අවශ්‍යයි අපේ අතීත රූපය ශිල්පත් කරනවා අතීත වේදනාව ශිල්පත් කරනවා සංඥාවක් හෝ සංකාරයක් හෝ විඥානයක් හෝ දැන් ශිල්පත් කරනවා මේ වර්තමාන වශයෙන් එතකොට අතීත ශක්තිය දෙවියන් ධර්මයේ ශිල්පත් කළා නෙවෙයි ශිල්පත් කරනවා නෙවෙයි එතකොට මෙතෙන්දී සමාගයේ සංකාරය තුළ ක්‍රියාත්මක වන පරමාර්ථමය ක්‍රියාදාමය මොකක්ද කියලා බැලුවොත් අපි අතීත රූපය සිහිපත් කරනවා කියන්නේ වර්තමානික වශයෙන් සංඥා ස්කන්ධයක් ඇතිවීමක් පැවතීමක් ඇතිවීමක්. අතීතයේ දෙයක් අපි සිහිපත් කරනවා ඒ කියන්නේ ඒ පිළිබඳව අපගේ සිත සංඥාට නාම ස්කන්ධයක් ඇතිවෙන්නේ තියෙනකෙත්. අතීත රූපය සිහිපත් කරනවා කියුවට අපි රූපයක් නෙවෙයි සිහිපත් කරන්නේ. බුදුහාමුදුරුවෝ මේක ප්‍රකාශ කරනවා. රූපන් මේව අනුස්සති රූපයක් තමයි මේ සිහිපත් කරන්නේ අනුස්මරණය කරන්නේ කියලා. ඒක මත පිටින් පෙනෙන ආශ්‍රය. නමුත් ගැඹුරුවත් ඒක නෙවෙයි. අපි අතීතයේ කවර රූපයක් මෙනෙහි කළත් අපි රූපයක් නෙවෙයි මෙනෙහි කරන්නේ අපගේ මනසන් අස්කන්ධය තුළින් ඇතිවන නාම ධර්මයක්. ඒ රූපය නාම ධර්මයක් බවට පරිවර්තනය කරගත යුතුයි. පරිවර්තනය වෙනවා. මොකද අපි ශීපත් කරන රූපය රූපයේ ශීපත් කරන අපේ ශිත්තර නාම ධර්මයක් ඇතිවීමක් හැරෙන්නේ අපිට නැහැ. ඒ නිසා ඒ රූපස්කන්ධය සිහිපත් කරන විට වර්තමාන වශයෙන් සිහිපත් කරන අවස්ථාවේදී පහළවන්නේ සංඥාව සහිත නාමස්කන්ධයන්ගේ ඇතිවීම පැවතීම නැතිවීම යාමක්. අතීතයේ දිය භවයේ වෙන්නට පුළුවන් කල්ප ලක්ෂයක් අසංකේතයට යන භවයක් වෙන්න පුළුවන් කවරම් භවයක් සිහිපත් කළත් ඒ සිහිපත් කරන අවස්ථාවේදී පවත්නා වූ පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාදාමයක් කර ඇත්ත වශයෙන්ම අතීත භව සිහිපත් කරන ධර්ම සාමයක් ශක්තිය වශයෙන් විද්‍යමාන වන්නේ. මේ කතාව තේරුම් ගන්නට මෙන්නට සමහර විට අපහසු වන්නත් පුළුවන්. අතීත වේදනා සංඥා සංකාර විඥාන ඒවා මේ වෙලාවේ සිහිපත් කරන විට අපිට ඒ සිහිපත් කරන අවස්ථාවේදී ඒ පංචස් තමන්ගේ පංචස්කන්ධ ධර්මයන් ඇතිවීමෙන් නැතිවීම යාමකට වෙනදයක් සත්‍ය වශයෙන් සිදුවන්නේ නැහැ. ඒ නිසා මේ අතීත භවවලට නෙවෙයි මේක අපේ වර්තමාන භවයට සම්බන්ධ කරලා කතා කරනවා. මේකට තේරුම් ගන්න ඒකට පහසුයි. දැන් අපි තුමු මේ අය බෝධි පූජාවතිව විශාල මල් පහන් කියලා සුන්දර සුන්දර පෝරාදී කියලා පහන් පස්ස කරලා බෝධි පූජාවතිය. දැන් මේක සිහිපත් කරනකොට මේ ඇයට පේනවා දැන් හිතට මෙන්න මේ විදිහට පහන් දැල්වෙනවා. ලස්සනට දැල්වෙනවා. මේ විදිහට මල් ගොඩාවක් මෙතන තිබුණා. මේ විදිහට සෙවඳුන් තිබුණා. මේ විදිහට මම හිතගෙන ඉන්න නැත්නම් හදගෙන ඉන්න මේ විදිහට ඉරියව් පැවැත්වුවා. දැන් ඉතින් එහෙම ශීපත් කරන්න ඕන නම් මේ විලාව නම් පුළුවන්. එතකොට චිතට දර්ශනය වෙනවා. අපි ඒ වෙලාවේ ක්‍රියා කරපු ආකාරය. ඒ වෙලාවේ අපේ ක්‍රියා කිරීමට උපකාර කරගත්තු බාහිර ධර්මතාවයන්, බාහිර රූප ධර්මයන් ඔක්කොම අපිට අපගේ චිතට පෙනෙනවා. එහෙම දෙමින් යනකොට දැන් අපි හිතමු ගිය මාසේ තිබ්බ බෝධි පූජාව දැන් මේ සිහිපත් කරන්නේ. මේ සිහිපත් කරන්නේ මේ වෙලාවේ මේ වෙලාවේ සිහිපත් කරනකොට මේක පිළිබඳව මනෝ විඥාන පරම්පරාව පළමුවෙන් ඇති වෙන්නේ පැවතින්නේ ඇති වෙන්නේ නැහැ. මනසේ ඇතිවෙන දැනීම මාත්‍ර මනෝ විඥාන. දැන් මේ මනෝ විඥාන ඇති වෙන්නේ නැති වෙනකොට අපිට දැන් පේනවා පහන් දැල්ලෙනවා මල් පහන් මල් තියෙනවා සුවඳුන් දැල්ලෙනවා මම මේ විදිහට පොඩි වටේ යනවා දැන්වත් කරනවා අපිට දැන් තේරෙනවා සිත. මේවා පේන විට කොහොම සිත තුළ ඇදී යන සංඥා මාත්‍රහර වෙන දෙයක් පිටේ නෑ. ඒ සංඥා ස්කන්ධය ඇති නැති වීම යම මේ දාන්නේ සිදුවන්නේ. දැන් මේ බෝධි පූජාව අපි ශ්‍රීපත් කරනවා ශ්‍රීපත් කරන විට අපිට ඒ වෙලාවේ සතුටු සුඛ ආස්වාදය සුඛයක් වෙනවා සුඛ සුඛ වේදනාවක් නිරාමස සුඛ වේදනාවක් දැක්කනවා දැක්කනවා නේද අපිට ඒකත් දැන් සිහිපත් කරනවා අපි හරි සතුටින් මේ බෝධි පූජාව කියලා පහන් දැල්ලෙනවා දැකලා සතුටු වෙනවා මල් පොදාස් වෙනවා දැකලා සතුටු වෙනවා මේ විදිහට සිතට සතුටු සුඛ වේදනාවක් දැනෙන නිර්ආමශේක මේ සුඛ වේදනාව එදා තිබිච්ච එක දැන් සිහිපත් කරන විට දැන් ඇති වෙන්නේ වර්තමානික වශයෙන් වේදනා ස්කන්ධය. එදා පහළ වූ සංස්කාර අපි සිහිපත් කරනවා මේ විදිහට මේ විදිහට මේ විදිහට කුසල කරා මේ ගාථා දේවල්. මෙහිදී පහළවන්නේ සංස්කාර ස්කන්ධය. අතීත ඒ බෝධි පූජාමය කුසලයේ සිහි කළා සිහි කරන විට වර්තමානික වශයෙන් විඥානයක් සංඥාවක් වේදනාවක් සංස්කාරයක් කියන ස්කන්ධ ධර්මයන් ඔය විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට ක්‍රියාත්මක වෙන විට සමාගයේ සිත තුළින් සිතේ ක්‍රියාදාමයේ මතින් රූපස්කන්ධය ක්‍රියාත්මක වෙන නිසා එතෙන් චිත්ත රූපස් පහළ වෙන නිසා සමාගයේ රූපස්කන්ධයත් ඒ සිතට අනුකූලව ඇති වෙනින් දකින්නේ නැති යනවා. මෙතන තියෙන්නේ එතකොට අතීත බෝධි පූජාව සිහිපත් කරන විට වර්තමානික වශයෙන් පහළවන ඇති වෙන පවතින නැති වෙන නැවත ඇති වෙන නැවත පවතින නැති වෙන මේ විදිහට දිගින් දිගට ඇති වෙමින් නැති වෙමින් යන පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියා ධාමයක්ෂය තියෙන කරුණ තේරුම් ගන්න. මේකමයි අතීත භවය සිහිපත් කරනකොට සිදුවන්නේ එතකොට අපි අතීත භවය ශිල්පක් කරනවා කියන කාරණාව වර්තමාන භවයකට සීමා වෙනවා. වර්තමාන ශ්‍රණයකට සීමා වෙනවා. අතීත සිද්ධාන්තය සිදුවීමක් ශිල්පක් කරනවා කියන කාරණාව වර්තමාන ශ්‍රණයකට ශිල්පක් වෙනවා. ඕනෑම අවස්ථාවක ලෝකේ පොකට. දැන් අපි බෝධි පූජාව ශිල්පක් කරනවා ශිල්පක් කරන විට අපි දැන් මේ මල් පහන් දකිනවා, බෝධිය දකිනවා, සිතින් පහන් මාලෝකය ආදී දකිනවා. මේ දර්ශනය කියන එක මොකක්ද? අපි හිතමු ඇත්තටම අපි දැන් මෙතන බෝධි පූජාවක් තියෙනවා මේ මල් පහන් පූජා කරනවා අපි මේ වර්තමාන ශරීරය එක ක්‍රියාත්මක කරනවා කියන්නේ ඇහැට පේනවා මේ රූප. ඒ වහට මේ රූප පේනවා කියන්නේ මොකක්ද? ඇහැට මේ රූප දර්ශනය වෙනවා කියන්නේ නාම ධර්ම ටික ගැටීමක් නැතිනවා. වෙන දෙයක් නෙවෙයි. ඒ ඇහැට රූප පෙන්වන්නට පස්සේ චක්කු විඥානය ඇති වුණා. ඊට පස්සේ හඳුන ඒ රූපේ හඳුනාගත්තා රූප සංඥා පහළ වුණා. ඒ සංඥාවට අනුව කියන්නේ කොහොඳයි ලක්ෂණයි මල් ගොඩයි සුවඳ මල් සුවඳ සුවඳ දුම් ආදී වශයෙන් මේ විදිහට අපේ සංඥා හොඳ පැත්තට පරෝ සංඥා ඇති වෙච්ච නිසා ඒරාමික සුඛ වේදනාවක් ඇති වුණා. ඉතින් එතන කුසල පාර්ශික, කායික ධර්ම ගැන තෝරන නිසා සංස්කාර ස්කන්ධය පහළ වුණා. එතකොට වර්තමානික වශයෙන් අපි ඇහෙන් මේ රූප දැකලා ඒ බෝධි පූජාවට තබන අවස්ථාවේදී පහළ වූ සෑම රූපයක්ම අපි දැකලා කටයුතු කරන විට ඇත්ත වශයෙන්ම අපි දැක්කේ මල් නෙවෙයි අපි දැක්කේ පහන් නෙවෙයි අපි දැක්කේ බෝධිය නෙවෙයි නැත්නම් මෙතන තියෙන පිළිම මාංශය නමක් අපි දැක්කා නෙවෙයි අපි දැක්කේ අපගේ සිත තුළම තියෙන මේ සංවේ විඥානීය සංඥාව වේදනාව සංස්කාර මේක තේරුම් ගන්න. අතීත භව සිහිපත් කරන විට සිදුවුනේ ඔය ක්‍රියාදාමයෙන්ම පමණයි. වෙන එකක් නෙවෙයි. සත්‍ය ඒකයි. දැන් මේ මෙහාට කරුණක් කියන්නේ ටිකක් ගැඹුරුයි. දැන් අතීත බෝධි පූජාවක් අපි උදාහරණයක් ගත්තනේ පහසෙන් මේ කරුණ තේරුම් කර ගැනීම සඳහා දැන් අතීතයේ දැල්ලුණු පහන් අපි දකිනවා මේ වෙලාවේ සිටට. මේක ප්‍රායෝගික වශයෙන් අත්දකින්න පුළුවන් කෙනෙකුටයි මේකේ තියෙන වටිනාකම හෝ මේකේ තියෙන ගැඹුර හෝ මේකේ තියෙන සත්‍යතාවය දකින්න පුළුවන්. මේක කියන්නේ මේ කියන කරුණ. අපි එදා දැල්වෙන පහන් ගැන දැන් සිහිපත් කරනවා. නමුත් එදා දැල්වෙච්ච පහන් දැන් දැන් එකක්වත් නෑ නිරුද්ධ වෙලා. දා දැල්ලෙච්චි පහන් නිරුද්ධ නාශය නේදා දැල්ලෙච්චි සුවඳ පූර්ව කිසිපත් කරනවා ඒ සිහිපත් කරපු සුවඳ පූර්ව දැන්නේ ඔක්කොම නිරුද්ධ වෙනවා එදා මල් කොට ගහලා තිබුණු මල් අපි සිහිපත් කරනවා නමුත් ඒ මල් එකක්වත් දැන් හිතන නැහැ සමාජේව පොළොවට පස්සෙ නැත්තරුම් නැහැ කියලා මේ සිහිපත් කරන්නේ විරුද්ධ විනීය ධර්මයක් කියන එක හදවත තියෙනවා. අතීත භවය සිහිපත් කර පුද්ගලයා සිහිපත් කරන්නේ නිරුද්ධ වූ ධර්මයක්. අතීතයේ සිහිපත් කරන තැනත් අතීත භවයක් වේවා මේ භවයේ අතීත සිදුවීමක් සිද්ධියක් වේවා. සිහිපත් කරන විට සිහිපත් කරන්නේ නිරුද්ධ වී කිය ධර්මයක් නෙවෙයි කිය ධර්මයක්. මේක හරියටම හිතට පේනවනම් සමාජයේ කායික ශීතලද නිවිලා. ඒක සම්මාන ප්‍රශ්නය දිනු කෙනෙකුට භාවනා දිනු කෙනෙකුට මේ එතකොට ඒ නිරුද්ධ වී යන්නට ප්‍රථමයෙන් ඒ අනිත්‍යද කියන නිසා තමයි නිරුද්ධ වෙන්නේ. දැන් මේ අතීත දෙයක් සිහිපත් කරනවා. ඒක සිංහ මොහොතින් මානසික අවශ්‍යතාවය, දවදාමාශික අවශ්‍යතාවය කොහේ යන්නේ කියන එක. නැත්නම් මෙහෙම තීපන් වඩා සුදුසු. දැන් අවුරුදු 10ක් 15කට විතර උඩදී දැක්ක කෙනෙක් ගැන සීතල. අවුරුදු 15කින් විතර දැන් දැකලා නැහැ. මේවා දැන් සිහිපත් වෙනකොට මේකේ මනසට තියෙන අවුරුදු 15කට හිටපු ඒ ස්වરૂපයයි. දර්ශනය ගැන ඒ ස්වરૂපය තමයි සිතේ ඇඳිය. ඒ ස්වરૂපය දැන් මාත්පසින්ම වෙනස් වී ගිය තත්ත්වයක් වන්නට පුළුවන්. දැන් තියෙන ස්වરૂපය. අපි දකින්නේ එදා තිබුණු සංඥාවක් කර වෙන දෙයක් නෙවෙයි. අපි යම් කිසි ස්ථානයකට ගියාට පස්සේ අවුරුදු 10ක් 15කින් යනකොට සමහරවිට කලින් තිබුණු තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයකට පස්සෙලා. ඒයි වෙනස් ස්වරූපයකට පස්සෙච්ච බව අපි දන්නේ නැතුව එතෙන්ට යනකම් අපේ හේසිත තුළ නිමිත්තක් වශයෙන් දැක්මේ වන්නේ අර කලින් දැකපු රූප සංඥා මේ සිටී දාන වෙන දෙයක් නෙවෙයි. ඒකේ ප්‍රධානම තේරෙන්න ඕනේ මේක. ගැඹුරු එකක් නෙවෙයි. එතකොට දැන් අපි අවුරුදු 15කට විශ්වකට උදේ දැකපු නැති කස් කරනවා. ඒ අවුරුදු 20කට දැකපු රූප සටහන අපේ සිත දැන් ඒක මොකක්වත් නැති වෙච්ච පහන් දෙස බලලා නිවිච්ච පහන් දෙස බලලා මෙවැනි බෝධි පූජාවක් ඒවා මේ ආකාරයෙන් පහන් දැල්ුණා කියන ඒ කරුණට මේ කරුණ දැන් ආදේශ කරන්නේ. මේ ආදේශ කරලා බලනකොට Tamanට තේරෙන්නට මෙතන ශිෂ් භාවයක් තියෙනවා. නිරුද්ධ නියාමක් තියෙනවා, නිවියාමක් තියෙනවා. මේ නිවියාම කරන්නට හදන්නේ, දකින්නට හදන්නේ මේ පංචස්කන්ධය නෙවෙයි, නිවාද නෙවෙයි. වෙන දෙයක් නෙවෙයි. දල්වන්නේ නැහැ නිවනවා කියලා අර කියන්නේ. විදෝකයේ තියෙන සංදෝකයේ දල්වන්නේ පංචස්කන්ධය, පංචස්කන්ධය නෙවෙයි. එතකොට දැන් මේ අතීතයේ ඕනෑම සිදුවීමක් එහෙම දැන් මේ කල්පනා කරන අතීතයේ දැකපු රූප මොකක් හරි රූපයක් වගේ දෙයක් හරි මොකක් හරි දැන් මේ මේක සීපත් කරනකොට මෙතෙන්දි මනසට දැන් වැටෙනවා දැන් හිතනවා මේ රූපේ මේ ඒක එහෙමම තියෙනවා දැන් ගිය අවුරුද්දේ අපි හිතන සෙන්ටර් බෑන් බෙදීන එක කුච්චෙන් ඉස්සලා එකක් තිබුණා ඒක දැන් සීපත් කරලා වැඩන්නේ නැහැ දැන් මොනවා අලුත් එකක් ඇදුවා ඒක අපි දැක්කා දැනුත් අපි ඒක සීපත් කරන එකක් තියෙනවා ඉතින් මේ ඒ ඇත්තම තියෙන එකමනේ දැන් මේ සිහිපත් කරන්නේ කියලා ඔන්න මුලාවකට දැන් පස්සන්නට පුළුවන්. මම කියව රූප ස්කන්ධයක් දකිනවා කියන්නේ නාම ස්කන්ධයක පහළ වීමක්. එතකොට එදා ඇතුණු නාම ස්කන්ධ වලට මොකක්ද සිදු? ඒ ඔක්කොම නිරුද්ධ වෙලා ගියා. දැන් ඒක සිහිපත් කරන්නේ නිරුද්ධ වී කියන නාම ස්කන්ධයක්. මේ ප්‍රායෝගික වශයෙන් එකක් ගැඹුරින් නිවන කියන කෙනෙකුට දකින්නට පුළුවන් එහෙම දැක්කොත් තමයි ඔය නිවියම දකින්නට පුළුවන් වෙන්නේ. එතකොට ඒකට අමතරව රූපේ ස්වરૂපේ මොකක්ද අදීශකේ කවරවත් ඔක්කොත් සෑම ස්නේහයක් පාසම ඇතිවෙමින් නැතිවෙමින් යන පරමාණුයේ ක්‍රියාදාමයක් ඒක තියෙන්නේ. ඉතාම සියුම් රූප කොටස් ඇති ඇති නැති නැති යනවා. ඒක වේගෙන් ක්‍රියාත්මක වෙන නිසා එක විදිහට තියෙනවා කියලා අපිට පේනවා. එතකොට නැති වෙන රූප කොටස් වලට සමානම රූප කොටස් නැවත නැවත උපදිනවා නම් මේක එක දිගට එක විදිහටම පවතින දෙයක් කියලා දැක්නේ වෙනවා. නැති වෙන රූප කොටස් වලට වැඩි රූප කොටසක් උපදිනවා නම් මේ රූපේ වැඩෙනවා, මහත් වෙනවා, ලොකු වෙනවා කියලා අපි ඒක හඳුනා ගන්නවා. ඒ විදිහට අපිට තේරෙනවා. ඒ නැති වෙන රූප කලාප වලට අතු රූප කොටසක් නම් උපදිනවා. මේක පුඩා වෙනවා, කෙක් වෙනවා, ආදී වෙනවා, ආදී වෙන වෙන වශයෙන් පාවිච්චි කරනවා. ඒකට නැති වෙන රූප කලාප වලට සමාන රූප නෙවෙයි ඊට වඩා මෝරප රූප උපදිනවා නම් අපි කියනවා මේක පරණ වෙනවා, මේක මෝරනවා, ආදී මේක වාචක යනවා ආදී වශයෙන් කරනවා. කොයි ආකාරයෙන් අපි මේ කොයි විදියකට ඒක අපි හඳුනා ගත්තත් ඒ ශාන සංයාවකම අපේ සිත තුළ ප්‍රයත්න කරනවා නම් ගන්න පමණයි ඒ අපි හඳුනාගත්තු ආකාරයේ කිසිසේත් බලපාන කරුණක් නෙවෙයි රූපේ වෙනස් වෙනවා. රූපේ නිරන්තරයෙන් නැතිවෙමින් නැතිවෙමින් යනවා. ඉතා දැකපු රූපයේ තිබෙන කිසිම රූප අණු මාත්‍රයක්වත් අද නැහැ. තමන්ගේ ශරීරය වගේම තමයි බාහිරගේ ශරීරත්. අනේති ජීවි වස්තුන් වගේම අජීවි වස්තු සූපස්කන්ධේ ස්වરૂපේ කයිෂණයක් පාසය තියෙන නිසා එතකොට එදා දැකපු රූපය අපි අද සිහිපත් කරනකොට එදා දැක්ක රූපේමයි අපි මේ දැන් සිහිපත් කරන්නේ කියලා හිතනවා නම් එතන තියෙනවා මුලාව. ඒ මුලාව තේරුම් ගන්න අර අතීත භව සිහිපත් කළා වගේ තමයි අතීත දිවියේ කියලා හිතබ අපේ කියලා හිතා මානෙත් කියලා හිතා ආදී වශයෙන් සිහිපත් කරනවා නම් එතන මුලාවක් තියෙනවා. ඇත්ත වශයෙන්ම පංචස්කන්ධයන්ගේ පැවැත්මක් හැර වෙන දෙයක් සත්‍ය වශයෙන් ඉඳලා තිබුණෙත් නෑ අද තියෙන්නේ නෑ මතුවට ඇතිවන්නේ නැහැ. නමුත් ලෝකයට ඒක දකින්නට බැරි නිසා අතීතයේ මේ මෙච්චා මේ මෙච්චා මෙහෙම කළා මෙහෙම දේවල් කිව්වා මෙහෙම මට කළා ආදී වශයෙන් අතීතයේ ග්‍රහණය කර ගැනීමක් සිදු වෙනවා. ඒකට මේකට තේරෙන්න ඕනේ අතීතයේ සිහිපත් කරන්නේ ඔක්කොම නිරුද්ධ වී ගිය ධර්මයේ කියලා. අපීතං නාන්වාගමේ නප්පටිකංකේ අනාගතං යදති සම්පහිනං තං අස්සත්තං චේ අනාගතං කියපු ගාථාවක් තියෙනවා පබ්ලේ කරත් කියන සූත්‍රයක තියෙනවා අතීතයේ පස්ස පසු අතීතයේ දෙසට දුවන්නට එපාසිත එකද වර්තමානයේ ක්‍රියාත්මක වන ධර්මයක් ගැන අවබෝධයක් නැතුව අතීතය පිළිමයි කියලා හඳුන්වන සිතා දඟලන මෝඩකමක් එතන තියෙන එකයි අතීත නාන්වාගමේ නප්පටිකං කේනාගතං අනාගතේ ප්‍රාර්ථනය කරන්නට එපා. ඒ ගැන මේ හැඟීමක් ඇති කර ගන්නට එපා. ඒ අනාගත සැලසුම් කරන්නට එපා කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. එතකොට අපි දැන් අනාගතය සිහිපත් කරනවා කියන එක අතීතය ගැන සිහිපත් කරලා ඒක ගැන කතා කරමු. අනාගතයේ මෙහෙම වෙයි මෙහෙම වෙයි මෙහෙම තියෙයි කොහොමද අපි හිතන්නේ? අපි දන්නේ නැහැ එහෙම එකක් වෙයිද කියලා. එහෙම දෙයක් ඇති වෙලත් නැහැ. ඇති වෙච්චි නැති, තවම ඇතිවීමට මඟවත් ඇතිලා නැති කිසිදු දෙයක් අපි මේ සිහිපත් කරන්නේ කිසිදු දෙයක් සිහිපත් කරන ආකාරයේ හිතට දක්ෂණය වන්නේ. කියන්නේ අතීතයේ තවම අනාගතයේ තවම පැමිණිලා නැහැ. අපස්සෙන් දැනනට අනාගතයේ පැමිණෙලා නැහැ. නමුත් අනාගතයේ පැමිණෙලා නැතුණාට අපි වර්තමාන වශයෙන් ඒක ගැන සිහිපත් කරනවා, ඒ ගැන නොඑක ආකාර දේවල් කියනවා, කරනවා, කායික වාචික මානසික ක්‍රියා සිදු කරනවා. එතකොට එතන අනාගතයේ සිහිපත් කරන එක සිහිපත් කරන්නේ වර්තමානික පංචස්කන්ධ ධර්මය. අනාගතයේ සිහිපත් කරන විට වර්තමානික වශයෙන් සමාගයේ සංසාරය තුළ පංචස්කන්ධ ධර්මයන් නැතිවීමෙන් නැතිවීම යාමක් කර එතන වෙන දෙයක් නෙවෙයි. ඒ තත්ත්වයක් තේරුම් ගන්න. එතකොට අනාගතය කියන එක සම්පූර්ණයෙන්ම ඇතිවිච්ච නැති දෙයක් නූපන් ළමයෙකුට කේන්දර බලනවා කියලා අපි ගමේ ගුලේ කතාවක් කියනවා. එවැනි දෙයක් මෙතන සිදුවෙනවා. යදති සම්පහිනං තං අස්සස්සං ඥානාලකං යම් අතීතයක් තිබුණා නම් ඒක ප්‍රතිචීන වෙලා නිරුද්ධ වෙලා අපත්තං ඥානාලකං අනාගතේ තවම පැමිණිලක් නෑ. පච්චුප්පන්නති යෝ ධම්මං සත්‍ය සත්‍ය විපස්සති. ඒක නිසා වර්තමානික වශයෙන් ඇතිවෙන මේ පංචස්කන්ධ ධර්මයන් ඇතිවෙන ඇතිවෙන අවස්ථාවෙම නැතිවෙන නැතිවෙන අවස්ථාවෙම විපස්සනාති විදර්ශනාටකින් දකිනවා. එතකොට තමයි අපිට එතනින් නිවන් මඟ මතුවන්නේ. නිවනට හිතපත් කරගන්නට පුළුවන්. ඒක අතීතයේ කියන එක විරුද්ධ වූ ධර්මයක් අනාගතයේ සාමාන්‍ය සංගම්යක් සිස්ව ධර්මයක්. වර්තමානික වශයෙන් දැන් සිහිපත් කරන්නේ. බුදුහාමුදුරුවෝ මේක ගාථාවක් කියනවා. මුංච පුරේ මුංච පච්චතෝ මගේ මුච්ච භවස්ස පාරදෝ. පෙරතත්තේ මුංච අතහරින්න. මුංච පුරේ. මුංචේ පහයි ළඟට පසු තත්ත්වයක් අතහරින්න. මැදියේ මුංච මැදත් අතහරින්න භවස්සම පාරදෝ භයෙන් ඉතරවන්නේ. ඒක අතීතය මේ විදිහට අපි අත්හැරිනම් අනාගතය අත්හැරියා මුල්ට කොහේ මුල්ට පස්සට තමයි. මවස්ස පාරදෝ භවයෙන් එතර වීම සඳහා මැච්චේ මුත් මේ මැද මැද කොටසත් අතහරින්න වෙනවා. දැන් මැද කියන කොටසේ වර්තමාන ක්ෂණය මෙහිදී පවත්වන්නේ මොකද්ද? අතීතයේ සිටපත්වත් වර්තමානික පණිගස්කන්ධ ධර්ම අනාගතයේ සිහිපත් කරන වර්තමානික පංචස්කන්ධ ධර්ම වර්තමාන කියන්නේ සිහිපත් කරන අවස්ථාවේ පවත්නව ධර්ම. මේ වර්තමානයේ යම සිහිපත් කරනවා නම් එතන කියන්නේ වර්තමානික පංචස්කන්ධ ධර්ම. මේ ස්වરૂපේ මොකක්ද? සෑම ස්වභාවයකම ඇති ඇති නැති නැති යන සෑම ස්වභාවයක් පාසම ඇති ඇති නැති නැති යන ඒ කිසි ස්වභාවය. ඒ වාක්‍ය පංචස්කන්ධ ධර්මයේ ස්වභාවය. මේ මොහොතේ පවස්නාව පංචස්කන්ධ ධර්මයන් ඊළඟ මොහොත වෙන විට සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා යනවනම් ඊළඟ මොහොත වෙනකොට මේ මොහොතේ තියෙන පංචස්කන්ධ ධර්මයන්ට මම මගේ කියන සංඥාවකින් යුතුව ඒව ග්‍රහණය කරගෙන සිටියත් ඊළඟ මොහොත වෙනකොට මම මගේ කියලා ග්‍රහණය කරන්න කිසිවක් පිටවන්නේ අනේ කිසිවක් කෙරේ නොවන බව අවබෝධ විය යුතුයි සෑම ශ්‍රණයක් පාසන පංචස්කන්ධ ධර්ම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනකොට ඊළඟ ශ්‍රණය වෙන්නේ අලුත් පංචස්කන්ධ ධර්මයන්. එතකොට දෙවෙනි ශ්‍රණයේදී ඇති වූ අලුත් පංචස්කන්ධ ධර්මයන් තුන්වෙනි ශ්‍රණය වෙනකොට නිරුද්ධයි. මේ ලෝකයේ ආල්කාලික ශ්‍රණයකට ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකයේම ආල්කාලික ශ්‍රණයකට සීමා වෙන්න ඕන ඒක සීමා වෙන බව දකින්නට ඕන. එහෙම දකින්නකොට මේවා අනිත්‍යයි, මේවා නිරුද්ධ වී යනවා, මේවා අනිත්‍ය නිසා මේවා නිරුද්ධ වී යන ධර්ම නිසා මේවෙන් මම කියලා ගන්නට කිසිවක් ශේෂ වන්නේ නැහැ. එන්න මේ අනාත්ම ස්වરૂපය හරියටම දැක්නේ වුණොත් සම්පූර්ණයෙන්ම සිත නිවි යනවා කිසිම භාවයකට සිතපත් වෙනවා කලින් කියන විදිහටම හිතේ ශෝණය දර්ශනයක් අත්දකින්න හිත තුළ පහළ වෙන ශෝණය දර්ශනයක් අත්දකින්න පුළුවන්. හැමෝටම නෙවෙයි සමාධි ප්‍රඥා දිනු කෙනෙකුට. එතකොට මේ ශූන්‍යතාවයේ දර්ශනය කරනවා නම් ඒ දර්ශනය කරන ශූන්‍යතාවයත් නිත්‍ය ධර්මයක් නෙවෙයි අනිත්‍ය ධර්මයක්. ඒක නිරුද්ධ වී යනවා, නිවිලා යනවා, එකක් නැතිලා යනවා. ඒක නිසා ඒකත් අල්ලන්න කියන්නේ. ඊට අමතරව අපේ අතීතයේ හෝ අනාගතයේ හෝ වර්තමාන වශයෙන් හෝ පෙර භව වශයෙන් හෝ කවර ආකාරයකින් හෝ අපි මේ ස්මරණය කරනකොට පංචස්කන්ධ ධර්මයන් නම් ස්මරණය කරන්නේ අපි ස්මරණය කරන්නේ සුත්ත සත්‍යය. සුකට අතීතය අල්ලගෙන දඟලනවා කියන්නේ දුක්ඛ සත්‍යයක් ගොඩ රසා ගැනීම. අනාගතය අල්ලගෙන දඟලනවා කියන්නේ දුක්ඛ සත්‍ය උපදවා ගැනීමට අවශ්‍ය දෙයක් ගොඩනගන්නේ. වර්තමානය අල්ලනවා කියන්නේ දුක්ඛ සත්‍යය ගොඩනගනවා. දැන් රූපය ගත්තොත් එහෙම රූපේ ඒකාන්ත වශයෙන් දුක් ලබා දෙන ස්ථානය. අපිට දැටි වෙනවා කොහොම දුක් මානසික දුක් හැර ශාරීරික වශයෙන් ඇති සෑම දුකක්ම ඇතිවන්නේ රූපස්කන්ධයේ පැවැත්ම නිසා. ඒක රූපස්කන්ධයේ ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍යය. ඒක දැනන්නේ. ඒතර රූපය තුළ පහළ වෙන සියලු රූපේ නිසා පහළ වෙන යම්කා දුක් කියනවා නම් ඒ සෑම දුකම පහළවන්නේ රූපස්කන්ධයේ පැවැත්ම තිබෙන නිසා. ඒ නිසා රූපස්කන්ධයේ දුක ඇති කර දෙන හේතුවක් වෙනවා. ඒ දුක් සමුදය සත්‍යයක් බවට පරිවර්තනය වෙනවා. රූපස්කන්ධයේ දුක් සත්‍යයක දුක් සමුදය සත්‍යයක දෙකක් එකට ක්‍රියාත්මක වෙනවා. අතීත බව සිහිපත් කරනවා කියලා අපි අභිනන්දනය කරනවා නම් මට මෙච්චර ආත්ම බව සිහිපත් කරනවා පෙර බව දකින්න පුළුවන් ආදී වශයෙන් ඕවා අභිනන්දනය කරන අයත් ඉන්නවලු. එහෙම ඉන්නවනම් ඒ අයගේ සිත තුළ ක්‍රියාත්මක වන අවිද්‍යාව මූලිකම දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍යත් මේ උපාදාන කරන්නේ මේ අභිනන්දනය කරන්නේ හොඳයි හොඳයි කියලා අගයන්නේ. අපිට ඒවා සීපත් කරන්න බැරි නම් නුවණින් සීප නුවණින් දකිනවා නම් අපි ඉතින්නේ මෙතන දුකෝ මේ මෙතනයි ආදී වශයෙන් ඒ කරන්නේ දුක්ඛ සත්‍ය සම්මුදය සත්‍යයක් ගැන සීපත් කිරීම. වර්තමානික වශයෙන් මේ පංචස්කන්ධ ධර්මයන් ගැන කතා කරනම එතන තියෙන්නේ දුක්ඛ සත්‍ය සම්මුදය සත්‍ය කියන එක. මෙන්න මේ කරුණ ටික ඒ කියන්නේ මේ පංචස්කන්ධ ධර්ම කියනවා දුක්ඛ සත්‍යයක් සනිකර සමුදය සත්‍යයක් කියන කරුණ ටික දන්නවනම් මේ සිහිපත් කරන විට වර්තමාන තෝෂයෙන් පහළ වෙන නම් පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් පමණයි පවතින්නේ කියන කරුණ දන්නවනම් අතීතය සිහිපත් කිරීම කියන්නේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ ධර්මයක් සිහිපත් කිරීමක් අනාගතය කියන්නේ පහළ වූ කිසිම ධර්මයක් සිහිපත් කරන්නේ කියලා දන්නවනම් ඒ දැනීම මාර්ග සත්‍යය වෙනවා. එතන චතුරාර්ය සත්‍යය, දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, මාර්ග සත්‍යය මේ විදිහට අවබෝධ කරගන්න පුළුවන්. ඒ අවබෝධ වෙනකොට මේ සත්‍ය මේවා නිවියම දැක්කොත් මේදී නිරෝධ සත්‍යයක් දකින්නට පුළුවන් නිවන සිතපත් කරගන්න පුළුවන්. අර කලින් කියපු ශූන්‍යතා දර්ශනයෙන් පසුව ඒකත් අනිත්‍ය වනාත්ම සංස්කාර ධර්මයක් මම හෝ මගේ නොවන සංස්කාර ධර්මයක් කියන එකකින් හැඟීමෙන් යුත් ඉහි තියෙන අනිත්‍ය භාවය හා නිරෝධය අත්දකින්නට පුළුවන් වුණොත් එහිදී නිවනට ඉදිරියපත් වෙනවා. ඔය බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේ පළවෙනි කරුණ කියපු කරුණ අපට අවබෝධ වෙන ආකාරයෙන් කරපු විස්තරය. මේ අයත් මිනිස්සුන්ට ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ මේක කියලා තියෙනවා. සීතේ කිසි කෙනෙක් අතීත බව ගැන සිහිපත් කරනවා නම් පංචස්කන්ධ ධම්ම ගැන සිහිපත් කරන්නේ. මේක කොහොමද මට අවබෝධ වෙන්නේ කියලා බලන්න අවබෝධ කරගන්න බලන්න. මේවා පොත්පත්වල කිසිම ඉංග්‍රීසියෝ සිංහලෝ කවර පොතකෝ දක්නට නොලැබෙන කරුණු. ඒ බුදුහාමුදුරුවෝ කියපු කෑලි කවුද කියන්නේ ඒක වෙනමද? ඊළඟට බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධ ධර්මයන්ගේ අත්‍ය නිරූපණයක් දක්වනවා. කිංච වික්ඛේ රූපං රූපං වදේත කුමක් නිසාද මහණෙනි මේ රූපයයි රූපයයි කියලා අපි ප්‍රකාශ කරන්නේ කිංච වික්ඛේ රූපං වදේත රූපටි කෝවික්ඛේ තස්මා රූපං දිට්ඨි කිංච රූපටි සීතේන රූපතින් නිහන සුභිත්තේ විගස්සාකරිත්තේ විපාසායත රූපටි දර්ශනකට වාසාකට ශ්‍රේණි සම්පස්සේන දිගොක්කටි රූපටි කෝවික්ඛේ තස්මා රූපං දිට්ඨි ඒ විදිහට උන්වහන්සේ ප්‍රකාශ කළා මහණෙනි රූපේ කියන්නේ කුමක් නිසාද රූපේ කියන්නේ මොන හේතුවක් නිසාද රූපේද රූපේ කියලා ප්‍රකාශ කරන්නේ කවරක් තේකින් උත්පති විරුද්ධ පත්‍ය ධර්මයන් ලැබීම නිසා වෙනස් ස්වરૂපයකට පරිවර්තනය වෙන නිසායි මහණෙනි රූපේ කියන්නේ දැන් අපි හිතමු ඉතිපන්දමක් ගිහිල්ලා සද්ද ප්‍රත්‍යක්ෂී යකඩයක් උඩ කිව්වත් තියෙන ඒක උන් වෙලා නම් අපිට විරුද්ධ ප්‍රත්‍යක් ආවා ඒක වෙනස් ස්වરૂපයකට පරිවර්තනය වෙනවා ඒක රුප්පණය වෙනවා කියලා සිංහල පොත්වල දක්වපු තැන් වල තියෙනවා. පාඩේ කියනකොට ඒක ඉතින් රුප්පටි කියලා තේරෙන්නේ නැහැ. රුප්පණය කියලා තේරෙන්නේ නැහැ. ඒක නිසා විද්ද ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය නිසා වෙන ස්වරූපයකට පරිවර්තනය වීමට තමයි රුප්පටි කියන්නේ. නැත්නම් සිංහල වචෙන් පාවිච්චි කරන රුප්පණය කියන්නේ. සීන රූපටි කොමකින්ද මේක වෙනස් රූපයක පරිවර්තනය. සීතේන රූපටි උන්නේ රූපටි සීතල නිසා මේ රූපස්කන්ධය වෙනස් වෙනවා. ඉන්න ඉන්නේ දැන් උෂ්ණේ නිසා රූපේ වෙනස්කම් වෙනවා. මේ ගැන අමුතින් මේ ඇයි කියන්න දෙයක් නැහැ. සීතල නිසා රූපේ වෙනස් නැති තේරෙන්න තෝරන උෂ්ණේ නිසා වෙනස් නැති තේරෙන්න තෝරන. විකච්ඡායක රූපති ඉපාසායක රූපති. බඩගින්න නිසා ඉපාසාව නිසා රූපේ වෙනස් වෙනවා. අපි වෙන දවස් ගන්න බඩගින්නේ විදිහට තේම මේ රූපේ මලානි කියලා විදිහට ඇගේ පාන යන මොකක්වත් කියන වෙලාවකට පාන නැතුව වාගේම රූපේ වෙනස් වෙලා සුපාසායතයක හෝ ශබ්දක ශබ්ද සුපාසයක් එහෙම ඇති නොතො විදලනේ වගේ ශබ්දයකට පත්වන තේ කොටවල වේලා හැම වේලා ස්වරූපයට පත්වෙන. දංශමකට වාසාකට ශ්‍රේණි සත සම්පස්තේන විරුක්කති. මෙසි මඳුරන් නිසා වෙනස් වෙනවා. වාතේ නිසා වෙනස් වෙනවා. අවුව නිසා වෙනස් වෙනවා. දර්ශනකට වාතාවරණ ශේෂ සම්පතේ. ඔය සත්පාදී සතන් දැක්කේ ආදී නිසා වෙනස් වෙනවා. මේ ත්‍රාණයේ ඒ කර්ම ඔක්කොම තන වෙනස් වෙන එකම බුදුහමෝ දේශනා කරන්නේ. අපේ හිත නිසා වෙනස් වෙනවා. ඒ වගේම ඉක්තුන්ගේ විපර්යාස ධර්මයන් නිසා හිත වෙනස් වෙනවා. අරම රූපේ වෙනස් වෙනවා. කර්ම ශක්තියෙන් තුළින් රූප වෙනස් වෙනවා. අපි දන්නවා ආහාර නිසා රූප වෙනස් වෙනවා. එතකොට රූපයේ මේ ආකාරයෙන් විවිධ ප්‍රත්‍යයන් නිසා වෙනස් වෙන බැවිනුයි අපි මේ රූපේ රූපේ රූපස්කන්ධය කියලා කතා කරන්නේ. එහෙමනම් මේ රූපස්කන්ධය මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් මේ මම මේ මගේ බව බාහිර පවත්නා වූ සීතලකට වෙනස් කරන්න පුළුවන් උෂ්ණයකට වෙනස් කරන්න පුළුවන් මෙස්මදීකට නැත්නම් අවුවට වැස්සට සීතලට ඕන දෙයකට වෙනස් කරන්න පුළුවන් මේ මම වල මොන සාරයක්ද තියෙන්නේ මේ මම භවයේ මොන සාරයක්ද තියෙන්නේ දැන් බාහිර ගුණම් ආකාරකට මේ ශරීරයේ සීතල ස්වરૂපයකට වෙනස් කරන්න පුළුවන් මම වගේ කියලා හිතානින්නේ සත්‍යයන් අනුව ඇතිවීමෙන් පැවතීමෙන් නැතිවීමෙන් යන ක්‍රියාදාමය මේ අනාත්ම ස්වરૂපයේ මතු කරගත යුතු මේ රූපස්කන්ධය පිළිබඳව ඒවා ගැන මේකට මන අවබෝධයක් ඇති කියලා හිතන එක නිසා විස්තර කතා කරන්න කියන්නේ කිංච පිටේ වේදනං වදේස වේදනාව කියන්නේ කුමක් නිසාද මහණී වේදනාව වේදනාව කියන්නේ කුමක් නිසාද කිංච පිටේ වේදනං වදේස වේදේති තිකෝ පිටේ තස්මා වේදනාව විච්ඡේ කිංච වේදේති සුඛම්පි වේදේති දුක්ඛම්පි වේදේති අදුක්ඛමස්කම්පි වේදේති වේදේති තිකෝ පිටේ තස්මා වේදනාව විච්ඡේ විඳින නිසයි මහණෙනි වේදනාවක් කියන්නේ කුමක්ද විඳින්නේ සැපත් විඳිනවා දුකක් විඳිනවා මෙලහත් වේදනාවකුත් විඳිනවා කායික වශයෙන් වේවා මානසික වශයෙන් වේවා මේ විඳීමක් පැවැත්මක් තිබෙන නිසා වේදනාව කියන්නේ මම විඳිනවා කියලා හිතනවා නම් ඒතර මුලාවක් තියෙනවා මගේ වේදනාව කියලා හිතනවා නම් ඒතරත් මුලාවක් තියෙනවා යම් කිසි කෙනෙක් මොන විදිනවා මම විදිනවා මම මේ දුක් වේදනා විඳිනවා මම මේ සැප වේදනා විඳිනවා ආදී වශයෙන් කතා කරනවා නම් හිතනවා නම් එහෙම ක්‍රියාත්මක වන්නේ ක්‍රියාත්මක වෙන්නේ අර වේදනාව ඇති ඇති නැති නැති යාම ගැන හරි අවබෝධයක් නැතිකම නිසා වේදනාව ඇතිවෙමින් නැතිවෙමින් යාම පමණයි එතන පවතින්නේ වෙන දෙයක් නැහැ. ඒ පැවැත්මම ඇතිවෙමින් නැතිවෙමින් යන වේදනාවේ පැවැත්මම මම වේදනාව කියනවා කියලා ග්‍රහණය කරනවා. ඒ මුලාව Tamanට තේරෙන්න ඕන. ඒ වගේම අපි පස්ව කතා කරනකොට පංචස්කන්ධයන් අනවා කියන කතාව කියනවා. කිංච වික්‍රේ සංඥා වදේත මොකක්ද මාන්නේ සංඥාවකේ සංඥානාති ප්‍රෝධිකේ සත්මා සංඥාති උච්චති කිංච සංඥානාති නීලම් පි සංඥානාති පීතකම් සංඥානාති ලෝහිතකම් සංඥානාති යෝදාතම් පි සංඥානාති සංඥානාති ප්‍රෝධිකේ සත්මා විඥානාති සංඥාති උච්චති සංඥා කියන්නේ මොකද මන්නේ හඳුනා ගන්නා නිසා. හඳුනා ගන්නා කෙනෙක් නෑ හඳුනාගන්නේ සමානෙවි හඳුනා ගැනීමක් තියෙනවා මේ හඳුනා ගැනීමේ පැවැත්මමයි මම හඳුනා ගන්නවා කියලා මුලාවටපත් කරන ධර්මයයි. ඒක නිසා මෙතන මම හඳුනා ගන්නවානේ හඳුනා ගැනීමේ හේතු නිසා අපට ගන්නවා. මේ ධර්මයක් හඳුනා ගැනීම කියන්නේ මේ හේතු දන්න. එතකොට හේතු නිසා හටගත්තු ඵල ධර්මයක්. මොනවද මේ හඳුනාගන්නේ? නිල් පාට, කහ පාට, රතු පාට, සුදු පාට ඕවා තමයි බුදුහමෝ කියලා තියෙන්නේ. ඕක විතරනේ. ඉතින් අපිට ඇයට කනට ඇහෙන ශබ්ද හඳුනා ගන්නවා, නාසයට ඇහෙන සුවඳ හඳුනා ගන්නවා, දිවට දැනෙන රස හඳුනා ගන්නවා, දිවයට දැනෙන ස්පර්ශ හඳුනා ගන්නවා, මනසට දැනෙන විවිධ දේවල් හඳුනා ගන්නවා. මේ හඳුනා ගැනීමක් පවතිනවා හඳුනා ගන්න කෙනෙක් නෑ හඳුනා ගැනීමකම තමයි මම හඳුනා ගන්නවා කියලා කියන්නේ. ඒකට හඳුනා ගන්නවා නිසා සංඥාව කියන්නේ. ඊළඟ කාරණා ටිකක් ගැඹුරු ඒ කිංචිතික් ඒ සංඛාරයේ වදේට කුමක් නිසාද මහණෙනි සංඛාර කියලා කියන්නේ. ඒ පංචස්කන්ධ කතාවේ සංඛාර. සංඛාර කියන තැන වචනේ වෙනස් තැන්වල විවිධාර්ථ දක්වන සඳහා දැක්වෙනවානේ. අවිද්‍යාපත්‍ය සංඛාර කියන තැන සංඛාර නෙවෙයි මේ. සබ්බේ සංඛාරානිත්‍යා කියන තැන සංස්කාර නෙවෙයි මේ කතා කරන්නේ. පංචස් ඒ වගේ විවිධ තැන්වල තියෙන සංස්කාර නෙවෙයි. පංචස්කන්ධ විස්තරයේ දැක්වෙන සංස්කාර කෙනෙකුගේ සංස්කාරයේ වදේට කොහොමද නිසාද මේ සංස්කාරය කියලා ප්‍රකාශ කරන්නේ. සංකතං වස්සංකරන්ති සිකෝ විසේ තස්මා සංඛාරාති උච්ඡන්ති. සංකතෝ ධම්මයන් අභිශස්කරණය කරන බැවින්. ඒ කියන්නේ බුද්ධ දශාවෙන් රැස් කරන බැවින් තමයි සංස්කාර කියලා ප්‍රකාශ කරන්නේ. ඒකයි ඒක අර්ථ නිරූපණය. කිංච සංකතං අபிසංකරණති මොනවද මේ සංස්කාර ධර්ම රැස් කරන සංස්කාර ධර්ම රූපං රූපස්තහ සංකතං අபிසංගරන්ති වේදනං වේදනස්තහ සංකතං අபிසංගරන්ති සංඥා සංඥාස්තහ සංකතං අபிසංගරන්ති සංඛාරේ සංඛාරත්තාය සංකතං අபிසංගරන්ති විඥානං විඥානස්තහ සංකතං අபிසංගරන්ති සංකතං අபிසංගරන්ති කෝ විශේෂස්මා සංඛාරාති සම්ති රූපය රූපයේ පිනිෂම පවන්නා වූ දේව රැස් කරනවා වේදනාව වේදනාව පිනිෂම පවත්නා දේව රැස් කරනවා රූපය රූපයේ පිණිසම පවර්ණාව දේවල් රැස් කරනවා. වේදනාව වේදනාව පිණිසම පවර්ණාව දේවල් රැස් කරනවා. සංඥා සංඛාර විඥාන කියන සසත ස්කන්ධ ඒ ස්කන්ධ ධර්මයන් පිණිසම පවර්ණාව ධර්මයන් රැස් කරනවා. මේක වචන අර්ථය. තේරෙන්නේ නැතේ තේරුම් ගන්නට අපහසු වන්නත් පුළුවන් මේ. රූපය උපාදාන කරගත්ත තැනත්තා මේ රූපේ මමයේ මේ රූපේ මගේ මේ රූපේ හොඳේ මේ ලක්ෂණය ආදී වශයෙන් විවිධාකාරයෙන් ග්‍රහණය කරන සංඥාවෙන් දැනුම් නැත්නම් දිස්යෙන් දැනුම් නැත්නම් මානින් දැනුම් සිතකින් යුතුව තණ්හා දිට්ඨි මාන උපාදාන ආදීන් බැඳී ගිය සිතකින් මේ රූපය අල්ලාගත් තැනත්තා රූපය ලබා දෙන දේවල්ම රැස් කරනවා මේ ගෙදර නිවසට ගියාට පස්සේ මේ කියන කරුණ අවබෝධ කරගන්න බලන්න ඕනේ. සමන්ම තේරුම් ගන්න බලන්න ඕනේ. මම කොහොමද මේ රූපස්කන්ධයේ රැස් කරන දේවල් රැස් කරේ කියලා. මම උදාහරණ වශයෙන් එකක් දෙකක් කියන්නේ. පාශීක්ෂණ. අපේ තම වෙන්නේ සත්තු මරණ මස්කම්. මස්කන්ද මරණ මරණ සත්තු මරණ. මේ රූපයේ ගොඩ ගැසීගෙන යන මේ සඳහා අකුසල කම්ම සංස්කාර රැස් කරනවා. නැත්නම් පොරකම් කරන යමක් කරනවා. මේ රූපය ලබා ගැනීම සඳහා ඒ අකුසල කම් මේ කරනවා. නැත්නම් අපිට බොහෝ කේලම් පෞෂ වචන වාගේ දේවල් කරන රූපයක් රබදහ. මේ කරන අවස්ථාවේ ඒ රූපේ සඳහා අකුසල කම් කරනවා. නැත්නම් රූපයෙන් ලබා ගැනීම සඳහා කුසල කර්ම පිළිවි ලෝකෙ දෙන්න ඕනේ මනුෂ්‍ය ලෝකෙ උපදින්න ඕනේ මෙන්න මේ ආත්මය ගැන පස්සේ සුද්ධතියක උපදින්න ඕනේ ඒක නිසා මේ කුසල කරන්න ඕන නැත්නම් බක්ම ලෝකේ යන්න ඕනේ ධ්‍යාන සුදා ගන්න ඕනේ ආදී වශයෙන් ඒතර ඕනතරම් මේ සුද්ධ කුසල කරන්නේ එතකොට ඒ කුසල් කරනකොට රූපේ උපාදාන කරගත්තු තැනැත්තා රූපේ පිණිසම අවශ්‍ය වූ සංස්කාර ධර්මයි රැස් කරන්නේ. ඊළඟ කාරණා ඊටත් වඩා පහකින් මේ පුළුවන් තේරුම් ගන්න. වේදනාව වේදනාව සහ සංකතං අபிසංගය. වේදනාව පිණිසම පවදනා වූ දේව සංස්කාර. විශේෂයෙන්ම සුඛ වේදනාව පිණිස දුක් ලක්ෂක වේදනාව ලබා ගැනීම පිණිස තව තවත් ලබා ගැනීම පිණිස ඒ වගේම දුක් වේදනාව නැතර ගැනීම පිණිස ඒ දුක් වේදනාව නැත්නම් අඩු වශයෙන් උපේක්ෂා වේදනාව ඇති කර ගැනීම පිණිස මේ වුණත් දෙයක් මොනවාගේ ලෝක සත්‍යය කරන්නේ ඉගෙන ගන්නෙත් ඒ සඳහා රැකී ආරක්ෂා කරන්නෙත් ඒ සඳහා විවාහ ගන්නෙත් ඒ සඳහා දුරුවන් හදන්නෙත් ඒ හැම එකක්ම සුඛ වේදනාව සඳහා මේ කරන දේවල් මිනිසුන්ට ලෝක සත්‍යයට තේරෙන්නේ මේ සංස්කාර ධර්ම රැස්වීම තුළින් දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා ඒ නිසා සංසාරයේ නැවතෙනවා පිටදීපදී භවයේ පුරා ගමන් කරන සිදු වෙනවා මෙතන මේක මානසික මතහැරියක ධර්මයක් කියන අවබෝධය බොහෝ දෙනෙකුට නැහැ ඒක නිසා ඕවම අල්ලනවා ඕවම පැටලෙනවා ඉතින් දිගින් දිගට සංසාරය පුරා යන්නට සිදු වෙන එක පුදුමයක් නෙවෙයි ඒ දනම් වේදනා සහ සංකප්ප සංකල්ප සංඥා සංඥා සංඥා උපාදාන කරපු අය සංඥාව ගොඩගසා ගන්නටම දේවල් ඔක්කොම කරනවා. වෙන මොකක්වත් නෙවෙයි. අපි එක අවස්ථාවකදී යග්ගමහා පණ්ඩිත ස්වාමීන් වහන්සේ නමක් හම්බෙන්න තිබුණා. ඊට පස්සේ එතන හිටපු එයාට උපස්ථාන කරත් වෙනවා මම ළඟට ඇවිල්ලා නිකම් පහාසාත්මක වාගේ කතා කළා. එයා පිටර කතා කළාත් පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා. අපේ ආනන්දෝගාවට එනවා මහ ලොකුට මහ ලොකු අධ්‍යක්ෂින් කියනවායි කියලා අපේ ලොකු ආනන්දෝගාව කාවුද කියලා එන්න කතා කරනවා. ලොකුට රහත් සිටියයි කියලාත් මෙතන එනවා අපේ ලොකු ආනන්දෝගාව කාවුද. මට ඒක පාඩම මතක් වෙන්නේ මේ සංඥා සංඥා ප්‍රශ්න කරන විශ්න් කරන්නේ. ඕමන්කෝ ආ කියන එක සම්පූර්ණ ඇත්ත ඔය ලොකු හඳුව සංස්කාර බුද්ධ කඳුවල් ගොඩ ගහගෙන සිටින භාෂා විසාරද විවිධ විෂයන් පිළිබඳ මහා හසර දැනුමක් ඇති. අනිත් අතින් ඔයා කියන රහස්තෝ කෙනා කියන්නේ සියලුම සංඥාවල් නැති කරලා සංඥා නිරෝධයට පත්ව කිසිම සංඥාවක් සිදුස්ල ඇති කරගන්න නැති කියන. ඒක නිසා ඉතින් මේ සංසන්දනය කාණ්ඩ ගැන දෙකක් වෙනවා මේ සංසන්දනය කාණ්ඩ හදන්න කියලා මම පිළිතුරු දුන්නා. එතෙන්දි මා කියන්නේ මේ කරුණ කියන්නේ සංඥාව උපාදානකට උපාදාන කරගත්තු තැනට සංඥාව පිළිස කරන දේවල් මහා ලොකු දේවල් වශයෙන් හිතෙන්නේ පෙනෙන්නේ අවබෝධ වන. ඔසේ අවබෝධයල කටයුතු කරන විට තනිකරම අවිද්‍යාව සමාවේශයට තුළ ක්‍රියාත්මක වෙනවායේ දුක්ඛ සමුදේසත්‍ය සිදු බලාගෙන යනවා ඒ සංස්කාරයේ නැවත නැවත ඉදීමට හේතු වන මේ ධර්මයන් සිදුවන්නේ කිසිම අවබෝධයක් නැතුව ඒවා උපාදාන කරන අනිත් පැයත් ඒවා මහා ඉහළින් හදේනවා. ඒක නිසා මේවා තීරුම් ගන්නට ඕන අපි මොනවද කරන්නේ මොන මාර්ගයකද මේ ගමන් කරන්නේ. ඊළඟට සංඛාරයේ සංඛාරත්තාය සංස්කාර චිත්ත සංස්කාර ධර්ම සංස්කාර ඇති වෙන දේවල් මේ දැස් කරන්නේ විඥාන විඥානත්තාය විඥාන උපාදාන කරගත්ත දැන් නිසා විඥානි ඇති වෙන දේවල් මේ මෙලෙස සංස්කරන්නේ ඒක නිසා සංස්කාර කියලා කියන්නේ මේවා විස්තර කළ යුත්තේ නමුත් දැනට කාලය අවකාශ දෙන්නේ. ඊළඟට විඥානය කියන්නේ. කින්ද විකේ විඥානම දෙත ඒ ඥානාති තිකෝ විකේ තස්මා විඥානන්ත විච්චේකින්ද ඥානාති අම්බේ කම්පේ ඥානාති චිත්ත කම්පේ ඥානාති කට කම්පේ ඥානාති මధుර කම්පේ ඥානාති ලෝණ කම්පේ ඥානාති අලෝණ කම්පේ ඥානාති ඥානාති කොබිකේ තස්වාමීන් වහන්සේ කියලා දාසන්නේ. එතකොට මේ විභවම් ඔක්කොම කියවනේ නිකන් යන්තම් සහම් මාසයක් තමයි. දැනීමක් ඇතිවන නිසායි මහණෙනි විඥානය කියලා ප්‍රකාශ කරන්නේ. කුමක් කියන්නේ කුමක දැනීමක් නැත්නම් මේ දැනීම ඇතිවන්නේ කුමක් අරමුණු කරගෙනද? එන එකෙන් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ තිස්ස රස මේක කියලා දැනීමක් මේක කටුක රසක් කියලා දැනීමක් මේක ඇඹුල් රසක් කියලා දැනීමක් මේක මధుර රසක් කියලා දැනීමක් මේක ලුණු රසක් කියලා දැනීමක් මේ ලුණු නැති රසක් කියලා දැනීමක් මේ දිවට දැනෙන දේවල් සම්බන්ධයෙන් පමණයි බුදුහාමුදුරුවෝ කතා කළා. ඒ කියන්නේ ඇහැට රූපයක් දැක්කම රූපය පිළිබඳ දැනීමක් ඇති වෙනවා. අනික ශබ්දයක් ඇතිවන ශබ්දයේ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා මේක පිළිබඳ දැනීමක්, දිවට රසක් දැනෙනාට පස්සේ ඒ පිළිබඳ දැනීමක්, කායට යම් කිසි දෙයක් ස්පර්ශ වුණාට පස්සේ ස්පර්ශ කෝ දේවල් පිළිබඳ දැනීමක් සහ මනසට යම් දෙයක් අරමුණාට වන්නුනාට පස්සේ ඒ අරමුණේ දේවල් පිළිබඳ දැනීමක් පහළ වෙන මේ ඔක්කොම විදානා පිටිකොඩිකේ පස්නා විඥාන දෙකේ කියලා බුදුහාමුදුරුවෝ දැක්කේ. ඒතු ඒ බුදුහාමුදුරුවෝ උදාහරණ වශයෙන් දැක්වෝ කරුණාවට වුණා කියලා. එතකොට ඒ විඥානනය කරන විශ්යයි විඥානයේ දැනීමක් ඇති මේක මේ නිවස්වලට ගියාට පස්සේ ඔය කියන කරුණු පහ. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කරුණු පහට රූප කියන්නේ ඇයි වේදනා කියන්නේ ඇයි කියන ආදී වශයෙන් කරුණු චිතල තමන්ම අවබෝධ කරගන්න බලන්න. එහෙම අවබෝධ වෙනකොට තමන්ටම තේරෙනවා මේවා සම්නික්‍රම හේතුඵල ක්‍රියාදාමයක් තනිකරම අනාත්ම දෙයක් කියලා. දැන් ඊළඟට කියන කාරණාව මම විස්තර කරන්න ඊළඟ දවසට මේකට සමාන දෙකක් විතර කල් දෙනවා ඊළඟ සමාන දෙකකට පස්සේ එනකොට කරුණු අවබෝධ කරගෙන එන්න ඊළඟ දේශනාවේදී කියන්නේ බුදුහාමුදුරු කියන තත්ත්විකෝ අරිය ශ්‍රාවකෝ ඉති සතිසංචිකති මේ දන්නා ආර්ය ශ්‍රාවකයා මෙලසින් සිහිපත් කරනවා රූපේචකෝ පන අහං අහං පන රූපේන කච්ඡාමි අහං කෝපන රූපේන කච්ඡාමි මම මම මේ රූපය විසින් කා දමනවා. අතීතයේ මේ රූපය විසින් මා කා දෙනවා. අනාගතයේ මේ රූපේ මා කනවා. වේදනාව දැන් මම කනවා. ඒ කියන්නේ වේදනාව විසින් මා කා ගන්නවා. අතීතයේ එහෙමයි අනාගතයේ එහෙමයි. සංඥා සංකාර විඥාන මම හඳව දැන් ඒ සංස්කාරය සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්මයන් තුලින් මා පාදන. ඒ වගේම අතීතේ කෑවක් අනාගතේ සංස්කාර. ඒක නිසා අතීත රූප කෙරෙහි අනපේක්ෂිත වන්නේ අනාගත රූප අභිනන්දනය කරන්නට එපාය. වර්තමාන රූපය නිබ්බිදා විරාගාන රෝධාය පස්සන්නේ. කල්පනාතර රූපේ කෙරේ විරාගයේ පිණිස නිරෝධයේ පිණිස කලකිරීම පිණිස ප්‍රතිපෝණය කරන්නේ. ඉතින් මේ රූපය විසින් මා කෑවා කියන කාරණාව නිවසට ගියාට පස්සේ උනේ අවබෝධ කරගෙන ඊළඟ දවසේ ඉන්නකොට. වේදනාව කොහොමද මා කෑයි? සංඥා සංකාර විඥාන කොහොමද මා කෑයි? මේ දුපකාරයක් වශයෙන් ඉරකට පොඩි අත් උදව්වක් දීලා යවන්නේ. අපි කෙනෙක් මරව මරව වැඩගත්තු තියෙන අපි කියනවා ඒ නියම ඒ ආහාරයක් අනුභව කරනවා වගේ තමයි මේ එතන තියෙන්නේ. අන්න ඒ සත්‍යයෙන් මේක තේරුම් ගන්න බෑ. එතකොට මේ දක්වා අපි කරුණු පිටසාරාංශය කියලා කාල වේලාව අවකාශ දෙන්න නිසා මේ දේශනාව කිරීම බලාපොරොත්තු වෙන්නේ. අපි අද ප්‍රකාශනයේ හදින් සූත්‍රය ආශ්‍රයෙන් සම්දේශනාව එහිදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ඒ සූත්‍රයේ කෙටි අදහස් පරිදි ප්‍රකාශ කරලා පෙර විශ්ව කඳ පිළිවෙල දක්නා නුවණින් පෙර භවයන් යම් කිසි කෙනෙක් දකිනවා නම් ඒ දකින්නේ පංචස්කන්ධ ධර්මයේ වෙන දෙයක් නෙවෙයි. ඒතකොට මේ පංචස්කන්ධ ධර්මයේ අත්නියෝපනේ ඒ වගේම පංචස්කන්ධ ධර්මයෙන් අපව කාදන්නේ. ඒක නිසා මේවා කෙරේ මේවා අනාත්ම ධර්ම වශයෙන් දැකලා මේ අතීත අනාගත වර්තමාන කියන පංචස්කන්ධ ධර්ම සිතින් අතහරිනවා. එවැනි සයනත් ආශේ කටයුතු කරන දැනත්තා මේ පංචස්කන්ධ ධර්ම දැස් කරන්නේ නැහැ. දල්වන්නේ නැහැ, උපසමදාන කරන්නේ නැහැ. ඔක්කොම කියන්නේ ප්‍රතිවිරුද්ධ පැත්ත කියන්නේ කරන්නේ. එසේ දැනගෙන කටයුතු කරන තැනැත්තා පංචස්කන්ධ ධර්මයන්ගේ යථා සත්‍ය අවබෝධ කර ගැනීම නිසා පංචස්කන්ධ ධර්ම කෙරෙහි කලකිරීම කලකිරීම නිසා විරාගයත් විරාගය නිසා නිරෝධයත් නිමුක්තියත් අත්දැකීම එසේ දැනෙත්තා අර විදිහට උපාදාන කරන්නේ නැහැ අත්හරින්නේ නැහැ දල්වන්නේ නැහැ නිවන්නේ නැහැ මොකක්වත් නැහැ ඒ රහස්‍ය වෙන කේශිතේ ස්වરૂපය දී ප්‍රකාශ වෙන දෙයක් නෙවෙයි ඒකයි සූත්‍රයේ දැක්වූ සරල කෙටි අදහස. ඊට පස්සේ අපි විශේෂ අවධානයක් යොමු කළා මේ අතීත භාෂාවේපත් කරනවා කියන්නේ යම් කෙනෙක් ඉපත් කරනවා කියන්නේ අන්තිශාපේ පංචස්කන්ධ ධර්මවල සිල්පත් කිරීම කියන්නේ. ඒකට අතීත භාෂාවේපත් කරනවා කියන්නේ පංචස්කන්ධ ධර්ම සිල්පත් කරනවා නම් ඒක තර්කානුකූලව හරිනේ අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙන්න තුන ධර්ම අවබෝධයක් නැති වුණත් මේ අතීත බහවල පංචස්කන්ධ ධර්මයන්ගේ ප්‍රයත්නක් කර වෙන දෙවියෙක් දාස්මී මාගේ ශේෂණේ කමෝෂේ මිනිසේ කෝවාමි සත්වේ ලෝකේ විද්‍යමානවන්ති නැතිව. කියන අසන ස්වરૂපේ දකින්න. ඊට අමතරව මේ අතීතයේ සිහිපත් කරන විට වර්තමානික වශයෙන් පංචස්කන්ධ ධර්මයන් නැති වෙන ආකාරය පවතින ආකාරය නැති වෙන ආකාරය දැකිය යුතු බවයි දැක්වේ. මෙවර කාරණා වශයෙන් දැක්කේ අතීත දේවල් සිහිපත් කරනකොට නිරුද්ධ වී ගිය නිවිගේ ධර්මය සිහිපත් කරනවා. ඒ අතීත සංකප්පන් ධර්මය සිහිපත් කරනකොට දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය තමයි අපි මේක සිහිපත් කරන්නේ. නැත්නම් අධ්‍යයනය කියන කාරණාවයි ඉතින් කරේ. එතකොට මේ විදිහට මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ධර්මයන් සිහිපත් කරනට අතීතය සිහිපත් කරනවා කියන්නේ නිරුද්ධ වී ගිය ධර්මයන් නිරුද්ධ සිහිපත් කරන්නේ කියන එක හරියට දැකලා තියෙන අවබෝධම සිත විශ්ල වෙලා ශූන්‍ය භාවයකටපත් වෙනවා. ඒ වගේම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය කියලා දැකලා ඒ දෙක වෙන කරලා සිත ශූන්‍ය තත්ත්වයටපත් වෙන ඒ ශූන්‍ය තත්ත්වය සංස්කාර ධර්මයක්. එයත් අනිත්‍ය ධර්මයක්. ඒකේ පවර්ණා ධර්මයක්. මේ ඒකත් මම මගේ ආත්මය කියලා ගන්න දෙයක් විතර නොවන ආකාරයෙන් නිරුද්ධ වෙන නිසා ඒකත් අනාගත ධර්මයක්. මේ අවබෝධය හරියට ඇතුළු නිවන සුදුපත් කරගන්න. ඊට පස්සේ පංචස්කන්ධ ධර්මයේ අසනිරූපණය දැක්කේ රූපේ කියන්නේ රූපණය වෙන නිසා විවිධ ප්‍රශ්න නිසා වෙනස් ස්වභාවයකට පරිවර්තනය වෙනයි. වේදනාව කියන්නේ විඳින නිසා සංඥාව කියන්නේ හඳුනා ගන්න නිසා සංඛාර කියන්නේ සංස්කරණය කරන නිසා අභිසංස්කරණය රැස් කරනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ උපාදාන කරගෙන පංචස්කන්ධ ධර්මම ලැබෙන දේවල් නියතස්කන්ධ කුසල වශයෙන් අකුසල වශයෙන් පවරාකාරීකව විඥානය කියන්නේ විධානය කරන නිසා දැනීමක් ඇති කර දෙන නිසා. අවසාන වශයෙන් කියේ මේ පංචස්කන්ධ ධර්ම විශ්ින් අතීතයේ අපි කාදම්ම දැන කනෝ මතුවට මේ ගැන හිතලා අවබෝධ කරගෙන ඉන්න. මේ විදිහට කටයුතු කරගෙන යනකොට මේ දේශනා මාලාවට අනුව හරියට පිළිපැද්දොත් වෙනවා මේ දේශනා මාලාවම මේ ඇයිද ප්‍රයෝජනවත් ඒ වෙන භාවනාවක් නැති වුණත් ඒකම ප්‍රමාණවත් ඒ විශ්වාස ලබා ගැනීම සඳහා එසේම වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව දෙන්දිම කරන කාලයේ ඉක්මනට නිසා. හොඳයි දෙවියන්ට පින් දෙමු ආකාශත්හයෙන් පාටිකම ආකාශත්හයෙන් මතර දේවානාගමේ විකාශන කරන මොදිකාටෙන් ලක්ෂණ ආකාශත්හයෙන් මතර දේවානාගමේ විකාශ පුඤ්ඤන්තන මොදිකාටෙන් ලක්ෂණ දේශන ආකාශත්හයෙන් මතර දේවානාගමේ විකාශ පුඤ්ඤන්තන මොදිකාටෙන් ලක්ෂණ මතර දේශමදාන්ගේ මේකේ නාසිකාදී පිටින් දෙන්න ඕන කියන්නේ ඒක ඒකත් කරන ඉතින් මේ නාසිකාමෝද කියන පාඩය ඇහෙන්න කියනවා ශාස්ත්‍රය ගන්නේ අප නිකම් මේ නෑ මා මේ බා සමාගමෝ තම සමාගමෝ හොතෝ යාව නිබ්බාන පත්‍ය ධම්මේ පුඤ්ඤං ආශෝක්තය ආවන්තු සෝසම්බුද්ධා සමුච්චතෝ මේ පරිශීල මුචල සත්‍ය මේට මේ නිසංසික වාසනා ශක්තිය දාවිවා අභිවාදන සීලස්ස නිසං මුද්ධා පචානෝ තස්සාරෝ ධම්මා වද්ධන්ති ආයුන්නෝ සම්බරණාය ආරෝග්‍ය සම්පත්තේ සර්ග සම්පත්තියේත අතෝ නිබ්බෝන සම්පත්තේ නාසේ සමිජ්ජතෝ සම්දනාපනෝ නිසං සත්‍යවා